හේතු වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කොටගෙන ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම සහ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සුජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාද කිරීම කියන මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරයි. ඒ අරමුණු ඇතිව සිදු කරන්නා වූ මේ පින්කමේ අද මාතෘකාව හැටියට ඒ දායක පින්වතුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ කරණීය මෙත්ත සූත්‍රය මාතෘකා කොටගෙන අද දේශනාව සිදු කරන හැටියට. නිවන් දකින්නට යන ගමනේදී ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ වෙනසක් නැතිව අප හැමදෙනා විසින්ම පුරුදු පුහුණු කළ යුතු ගුණධර්ම 15ක් සහ මෛත්‍රිය පිළිබඳවයි කරණීය මෙත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට පදනම් වූ කාරණේ පින්නතුන් කොයි කවුරුත් අහලා තියෙනවා. වික්ෂුන් වහන්සේලා 500ක් පමණ බුදුරජාණන් වහන්සේගෙන් නිවන් දැකීම සඳහා අවශ්‍ය කමඨහන් අරගෙන භාවනා කරන්නට එක් වනලැහැබකට ගිය අවස්ථාවේදී ඒ ගස් යට වාඩි වෙලා උන්වහන්සේලා භාවනා කරනකොට උන්වහන්සේලාගේ සීලාදී ගුණධර්ම නිසා ඒ ගස් ඇසුරු කොටගෙන ඒ වනලැහැබෙහි වාසය කළ විමාන වාසී දෙවියන්ට සහ අවශේෂ ආත්ම භාවයන්ට උන්වහන්සේලාගේ වැඩ සිටීම බාධාවක් හැටියට දැනෙන්නට ගත්තා. ඒ අවස්ථාවේදී ඒ සියලු දෙනාම මේ භික්ෂුන් වහන්සේලා මෙතනින් පළවා හරින්නට විවිධ උපක්‍රම යෙදුවා. එයින් පීඩාවටපත් වුණු මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමු වෙලා මේ කාරණය සිහිපත් කළ අවස්ථාවේදී උන්වහන්සේලාට නිවන් අවබෝධ කරන්නට, ಗುಣධම් වඩන්නට සුදුසු භූමිය එයම නිසා ඒ අමනුෂ්‍යාත්මයන්ගෙන් පැමිණෙන්නා වූ බාධා දුරු කරගෙන ඒ අයගේ මිත්‍රශීලීත්වයක් දිනාගෙන ඒ අයගේ සහයෝගයක් ඇතිව ಗುಣධම් වඩන්නට අවශ්‍ය උපාය මාර්ගයක් හැටියටත් තමන් වහන්සේලාගේ ಗುಣධර්ම දියුණු කරගන්නට අවශ්‍ය කර්මස්ථානයක් හැටියටත් ධර්ම දේශනා කිරීමට ධර්ම සාකච්ඡා කිරීමට මාතෘකාවක් හැටියටත් බුදුරජාණන් වහන්සේ මෙත්ත සූත්‍රය දේශනා කරන්නේ. මෙත්ත සූත්‍රයයි කියලා හඳුන්වන්නේ මේ සූත්‍ර දේශනාවේ ප්‍රධාන වශයෙන් දැක්වෙන්නේ මෛත්‍රිය මෙත් වැඩීම පිළිබඳව. සියලුම සත්වයින්ට හටගත් ඒ වගේම හට ගනිමින් සිටින ලොකු කුඩා පෙනෙන නොපෙනෙන දුර ළඟ සෑම සත්වයක්ම අරමුණු කරමින් මේ සියලු දෙනාටම මෙත්සිත පැතිරවීමයි මේ සූත්‍ර දේශනාවෙහි අග කොටසේ දැක්වෙන ප්‍රධාන ධර්ම කාරණේ වෙන්නේ. එනිසා මේ සූත්‍ර දේශනාව මෙත්ත සූත්‍රය නමින් හඳුන්වනවා. කරණීය මෙත්ත සූත්‍රය කියන නමින් හඳුන්වන්නේ සාමාන්‍ය ජනයා විසින් එසේ හඳුන්වන්නට පුරුදු වෙලා තියෙන්නේ. මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ කරණීය මත්ත කුසලේන කියන වාක්‍යය. එතකොට එතන කරණීය මෙත්ත නෙමේ කරණීය මත්ත කුසලේන ඒක තමයි අර මෙත්තාව පිළිබඳවත් කියවෙන නිසා කරණීය මෙත්ත සූත්‍රය නමින් පසු කාලීනව ජනවහරට පැමිණලා තියෙනවා. අද කාලේ ගිහි පැවිදි කොයි කවුරුත් ඒ සූත්‍ර දේශනාව කරණීය මෙත්ත සූත්‍රය නමින්ම විවාහාරයට ගන්න. සමහර තැන්වල මෙත්ත සූත්‍රය නමින් හඳුන්වනවා. එතකොට මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් මුල් ගාථා තුනෙන් පැහැදිලි කරන්නේ නිවන් දකින්නට උත්සාහ කරන ඕනෑම කෙනෙකුන් විසින් පුරුදු පුහුණු කරගත යුතු ඒ නිර්වාණ මාර්ගයට අත්‍යවශ්‍ය ගුණධර්ම 15ක් පිළිබඳවයි මේ සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේ දක්වන්නේ. ඒ 15ට අමතරව මෛත්‍රිය පිළිබඳව පැහැදිලි කරනවා. එතකොට මේ මෛත්‍රියයි මුල් ගුණධර්ම 15යි සියල්ලක්ම කරුණු 16ක් පිළිබඳව මේ සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේ අවධාරණය කරනවා. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නෙම කරණීය මත්ත කුසලේන යං තං සන්තං පදං අභිසමේ. සන්තං පදං අභිසමෙච්චේ ශාන්ත පදය වූ නිර්වාණයට පැමිණීමට අපේක්ෂා කරන තනත්තා විසින් යං තං සන්තං පදං අபிසමෙච්ච යම් කිසි කෙනෙක් ඒ සාන්ත පදයේ වූ නිර්වාණයට පැමිණෙන්නට කැමති වෙනවා නම් කරණීය අත්ත කුසලයේ ආත්ම කෞශල්‍යයෙන් යුක්තව ඒ තනත්තා විසින් මෙන්න මේ කටයුතු කළ යුතුයි කරණීයම් කියන්නේ කළ යුතුයි එතකොට නිවන් අවබෝධ කරන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ තනත්තා විසින් මෙන්න මේ කටයුතු සිදු කළ යුතුයි කියන විදිහට තමයි මේ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ. එතෙන් පටන් බුදුරජාණන් වහන්සේ ඒ මුල් ගාථා තුනෙන්ම පැහැදිලි කරන්නේ එසේ පුරුදු පුහුණු කළ යුතු දහම් කරුණු 15 පිළිබඳව. සක්කෝ උජූච සූජූච සුවචෝචස්ස මුදු අනතිමාන පළවෙනි ගාථාවෙම බුදුරජාණන් වහන්සේ කරුණු හයක් දක්වනවා ආත්ම කෞශල්‍යයෙන් යුක්තව ඒ නිවන් දකින්නට අපේක්ෂා කරන කෙනා විසින් මෙන්න මේ ගුණාංග දියුණු කර යුතුයි පළවෙනි ගුණාංගයේ හැටියට දක්වන්නේ සක්කෝ දක්ෂතාවය දක්ෂ කියලා කිව්වන් පස්සේ කෙනෙක් සතුව විවිධාකාර දක්ෂතාවයන් තියෙන්නට පුළුවන් මෙහිදී දක්ෂතාවයේ හැටියට ප්‍රධාන වශයෙන් හඳුන්වන්නේ නිවන ඉලක්ක කොටගෙන ඒ තමන්ගේ පරමාර්ථ සාධනය සඳහා පවතින දක්ෂතාවය. යම්කිසි පරමාර්ථයක් සාධනය කරගන්නට බුදුදහමේ විශේෂ කුසලතාවයන් තුනක් පිළිබඳව දේශනා කරනවා. ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය. ආය කෞශල්‍යයි කියලා කියන්නේ තමන්ගේ පරමාර්ථය සාධනය කරගන්නට අවශ්‍ය උපකාරක වෙන සාධක මොනවද කියලා හරියට තේරුම් ගැනීම ඒවා පිළිබඳව තියෙන විචක්ෂණ බව. ඒ අදාළ කාරණා හාත්පසින් තමන් දැනගෙන තේරුම් අරගෙන ඒවා සම්පාදනය කිරීම පිළිබඳව ඇති කරගන්නා වූ විචක්ෂණ බව තමයි ආය කෞශල. අපාය කෞශල්‍ය කියලා කියන්නේ ඒ Tamanගේ પરමාර්ථයට බාධා පැමිණෙන කාරණා. ඒ ඒ අවස්ථාවේදී බාධක කරුණු මොනවද ඒවා පැමිණෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳ හොඳ විචක්ෂණ බවක් කෙනෙකුට තියෙනවා නම් තමයි ඒ බාධක මැඩ පවත්වා ගන්නට පුළුවන්. තුන්වෙනි කාරණය තමයි උපාය කෞශල්‍ය. උපාය කෞශල්‍යය කියලා කියන්නේ අර මූලික પરමාර්ථය නිතර සිහි කරමින් මූලික පරමාර්ථය ඉලක්ක කොටගෙන ඒ සඳහා පවතින බාධක දුරු කරමින් සාධක ගොඩනගමින් අවස්ථාවෝචිතව ක්‍රියාත්මක වීම තමයි උපාය කෞශල්‍යය කියලා හඳුන්වන්නේ. මේක නිවන් දැකීම සඳහා පමණක් නෙමෙයි ජීවිතයේ ඕනෑම අරමුණක් ඕනෑම යහපත් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් සඵල කරගන්නට ඒ ඒ අරමුණට පරමාර්ථයට අනුගතව මේ කාරණා තුන ප්‍රගුණ කිරීම අවශ්‍ය වෙනවා. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යං තං සන්තං පදං අභිසමේ. ඒ ශාන්ත පදේ වූ නිර්වාණයට පැමිණෙන්නට කැමතිනම් ඒ තනත්තා විසින් මෙන්න මේ ගුණාංග පුරුදු කළ යුතුයි. එහි එක්තරා ගුණයක් හැටියට තමයි සක්කෝ දක්ෂතාවය බුදුරජාණන් වහන්සේ දේශනා එහෙමනම් මෙහි කියවෙන දක්ෂතාවය වෙනත් වෙනත් විෂය කරුණු පිළිබඳවත් වෙනත් වෙනත් වෘත්තීය පිළිබඳවත් එහෙම නැත්නම් වෙනත් පරිබාහිර කාරණා සම්බන්ධව නෙමෙයි නිර්වාණය නැමැති පරමාර්ථය සාධනය කර ගැනීම පිළිබඳව ඒ මග වැඩිම පිළිබඳව දක්ෂතාවයක් ඒතනත්තා සතුව තියෙනවා. එහෙමනම් ඒතනත්තා හඳුනා ගන්නට ඕන නිවන කියන්නේ කුමක්ද? කියන්නේ තමන්ගේ පරමාර්ථය හරියට පැහැදිලි කරගන්නට ඕන. දැන් අද සමාජයේ නිවන් දැකීමේ උනන්දුව තිබුණාට නිවන ප්‍රාර්ථනා කළාට බොහෝ දෙනාට නිවන කියන්නේ කොමක්ද කියලා පැහැදිලි වැටහීමක් නැහැ. ඒකට හේතුව තමයි මේ ප්‍රතඥ සත්වයින් අවිද්‍යාව මුල් කොටගෙන ප්‍රශ්නාව මුල් කොටගෙන සක්කාය දිට්ඨිය මුල් කොටගෙන තමයි බොහෝ දේවල් සිද්ධ කරන්නේ. ඉතින් ඊට හුඟක් වෙනස් වූ නිර්වාණය පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇති කරගන්නවා කියන එක පහසු දෙයක් නෙමෙයි. නිවන පිළිබඳව බොහෝ දෙනෙකුට හැඟීම තියෙන්නේ ලෝකේ ජීවිතේ ලබන්නට පුළුවන් උසස්ම සැපේ හැටියට. ඒ අදහස වැරදි නැහැ. නමුත් ලෝකයේ සැප දෙකක් තියෙනවා වේදිත සුඛය සහ අවේදිත සුඛය වශයෙන්. වේදිත සුඛය කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් විඳින්නට පුළුවන් විදිහේ සැපයක්. අවේදිත සුඛය කියලා කියන්නේ නොවිඳිනා වූ සැපයක්. එතකොට නොවිඳිනා වූ සැපයක් නම් එහි ඇති ඵලය කොමක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක අපි උදාහරණයකින් තේරුම් ගන්නට ඕන මේ විදිහට යම්කිසි කෙනෙකුට දදයක්, වනයක්, කුෂ්ඨයක් තියෙනවා නම් ඒක නිතර නිතර නලියනවා, කසනවා. එතකොට ඒ කසන වෙලාවට හොඳට අත දිගෑරලා නියපොතු වලින් ඒක කහන්න පුළුවන් නම් ලොකු සනීපයක් සුවයක් දැනෙනවා. එහෙම නැත්නම් ස්පර්ශ කරන්න පුළුවන් නම් එහෙමත් නැත්නම් ගින්නෙන් තවන්න පුළුවන් නම් යම් සුවදායක තත්වයක් ආස්වාදයක් දැනෙනවා. නමුත් ඒ කසන වාරයක් පාසා රත්තරන වාරයක් පාසා අර කුෂ්ඨය දදය ඔඩු දුවනවා වඩා පැතිරෙනවා. ඒ නිසා ඒ කසන අවස්ථාවේ තවන අවස්ථාවේ යම්කිසි සුවදායක තත්වයක් දැනුණට ඒකෙන් මග සැකසෙනවා ඒ රෝගය උත්සන්න වෙන්න. අන්න වගේ තමයි අපි ලෝකයේ ඉන්ද්‍රයන්ගෙන් අත්විඳින්නා වූ සුවය ආස්වාදය එහෙම දෙයක් ලෝකේ තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි ඉන්ද්‍රයන්ගෙන් අත්විඳිය හැකි ආස්වාදයක් තියෙනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් ඒ ආස්වාදයෙන් යම්කිසි සතුටක් සුවයක් දැනුණට ඒක විඳින්න විඳින්න තව තවත් ඒ පිළිබඳව තෘෂ්ණාව උපාදානය වර්ධනය වෙනවා විනා ඇතිවීමක් තෘප්තිමත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරියට අර කුෂ්ඨය කසන්න කසන්න උඩුදුවන්නා වගේ ඉන්ද්‍රිය පිනවීමෙන් ලබන්නා වූ ආස්වාදයේ සුවය විඳින්න විඳින්න ඒ පිළිබඳව වඩා තදට පාවැදුණු ප්‍රශ්නාවක් අපේ මනසේ මතුවෙන්නට පටන් ගන්නවා. ප්‍රශ්නාව සංසිඳීම නෙමෙයි ඒන් සිද්ධ වෙන්නේ. අපි කැමති දේවල් ලැබුවහම අපේ ප්‍රශ්නාව සංසිඳෙයි කියලා හිතුවට ලැබෙන්න ලැබෙන්න ප්‍රශ්නාව වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඊළඟට දැන් අර කුෂ්ඨ රෝගය ඇති තැනැත්තාට ඒ කුෂ්ඨය කසන්නට අවශ්‍ය වුණාට කොයිතරම් නලියන්නට පටන් ගත්තා වුණත් ඒකට අත නැතුව, කසන් නැතුව, රත් කරන්න නැතුව ඒක ඉවසාගෙන ඒකට අවශ්‍ය ප්‍රතිකාර කරන්නට කියලා වෛද්‍යවරයෙක් උපදෙස් දෙනවා. ඒ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි ඒ ප්‍රතිකාර ටික කරගෙන ගියොත් යම් කලෙකදී කුෂ්ඨ රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් වෙනවා එහෙම නැත්නම් රෝගය අහෝසි වෙනවා එතකොට කෙනෙක් අහනවා දැන් කොහොමද රෝගී තත්ත්වය දැන් සනීපයි. එතකොට දැන් සනීපයි කියලා කියන්නේ අර නලියනවා වගේ එකක්වත්, හසනවා වගේ එකක්වත්, අතගානවා වගේ එකක්වත්, කුලම් වදිනවා වගේ, එහෙම නැත්නම් රත් කරනවා, තවනවා වගේ මේ කිසිවක් නැහැ එතන. එතකොට ඒ කසන, තවන, රත් කරනකොට ලැබෙනා වූ ආස්වාදයත් අපි සුවයයි කියලා තමයි හැඳින්වෙන්නේ. දැන් මේ රෝගය සම්පූර්ණයෙන් නිවාරණය වුණාම එබඳු කිසිදු ආස්වාදනයක් නැහැ විඳින කිසිවක් නැහැ. හැබැයි අපි ඒ தත්ත්වය හඳුන්වන්නේ සුවය හැටියට. රෝගය සුවපත් වුණා. එතකොට ඒ සුවපත් වීම කියලා එතන හඳුන්වන්නේ කොමක්ද? විඳින යමක් නෙමෙයි. අර මෙතෙක් විඳි පීඩාවෙන් නිදහස් වුණු தත්ත්වය. අන්න ඒ වගේ නිවනෙහි පවතින්නේ ඉන්ද්‍රයන්ගෙන් ආස්වාදනය කරන විඳින తాවකාලික තෘප්තිමත් බවක් නෙමෙයි ඒ සියලු දුක්ඛ ස්කන්ධයන්ගෙන් නිදහස් වුණු නොවිඳිනා වූ සුවදායක తත්වය. ඉතින් මේ తත්වය ඇති වෙන්නේ සියලුම ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීමෙන් අර රෝගය සම්පූර්ණයෙන් නිරුද්ධ වීමෙන් සුවය සැලසෙන්නා වගේ සියලුම ක්ලේශයන් ප්‍රහාණය කිරීමෙන් තමයි ඒ නිර්වාණය නැමැති සුවය සැලසෙන්නේ. ඒතර සෝවාන් මාර්ගඥාණයෙන් ක්ලේශ මූලයන් තුනක් දුරු කළහම ඒ තනත්තාට යම් සුවයක් දැනෙනවා. ඒ ක්ලේශයන් නිසා ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නිසා යම් පීඩාවක් සසරේ වින්දනම් ඒ සියලු පීඩාවන්ගෙන් සෝවාන් පුද්ගලයා නිදහස් වෙනවා. ඒ සියලු පීඩාවන් දුරු නිසා සුවපත් වෙනවා. අනාගාමී මාර්ගඥාණයෙන් කාමරාග පටිග සම්පූර්ණයෙන් දුරු කරන නිසා එතෙක් සසර ගමනේ කාම රාගය සහ පටිඝය ඒ කියන්නේ ඇලීම ගැටීම මුල් කොටගෙන යම්තා පීඩාවක් වින්දනම් අනාගාමී පුද්ගලයාට ඒ සියලු පීඩාවන්ගෙන් නිදහස් වූ ශාන්ත සෝයක් ඇති වෙනවා. අරහත් මාර්ගඥානයේ අවිද්‍යා තෘෂ්ණා ප්‍රමුඛ කොට ඇති සියලුම ක්ලේශයන් ප්‍රහාණය කරන නිසා මේ සසර ගමනේ ඒ ක්ලේශයන් නිසා යම්තා පීඩාවක් වින්දනම් ඒ සියලුම ක්ලේශ පීඩාවන් එයින් අතුරුදහන් වෙනවා දුරු වෙනවා. ඒ නිසා අරහත් මාර්ගඥානයේ සියලු කෙලෙස් ධර්ම ප්‍රහාණය කිරීම තුළ සමස්ත ක්ලේශ දුක්ඛයෙන් ඒතනත්තා නිදහස් වෙනවා. එතකොට මෙතෙක් කාලයක් මේ කෙලෙස් ධර්ම නිසා යම් පීඩාවක් වින්දද ඒ ක්ලේශ ධර්මයන් අහෝසි වීම නිසා මෙතෙක් විඳි පීඩාව නැති බව එහිදී ඇති ඇති වෙන එහෙම නැත්නම් Taman දැනෙන සුවයයි. ඒක ඉන්ද්‍රයන්ගෙන් ඉන්ද්‍රිය පිනවමින් ඉන්ද්‍රිය උත්තේජනය කරමින් විඳින ලෞකික සැපයකට නෙමෙයි අර රෝග නිවාරණය වීමෙන් ලැබෙන සුවය හා සමාන අවේදිත සුඛය. ඊළඟට එතනත්තා ක්ලේශ ප්‍රහාණය කළා වුණත් තවම පංචස්කන්ධේ පවතින නිසා කුසගිනි දැනීම, ඒ වගේම නිදිමත දැනීම, යම් යම් ලෙඩ රෝග මතුවීම, ඒවාට ප්‍රතිකාර කිරීම, කය නඩත්තු කිරීම, පිරිසිදු කිරීම මේ ආදී මේ කය නඩත්තු කිරීම පිළිබඳව යම් යම් වෙහෙස වීම තවමත් ඉතුරු වෙලා තියෙනවා. ඒ සියල්ලක්මත් අහෝසි වෙනවා පරිණිරවාණය. ඒ නිසා නිර්වාණය දෙආකාරයකින් දක්වනවා ක්ලේශ පරිණිරවාණය සහ ස්කන්ධ පරිණිරවාණය. ක්ලේශ පරිණිරවාණයයි කියලා කියන්නේ ක්ලේශ ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම. එතෙන් පටන් ක්ලේශයන් නිසා හට ගන්නා වූ පීඩාව, දුක, ਸੰతాපය වෙහෙස කර බව එතනින් එහාට නැහැ. ඒ නිසා ඒ තනත්තා සුවපත් වෙනවා. ඊළඟට ස්කන්ධ පරිණිරවාණය කියලා කියන්නේ අපි සාමාන්‍ය ජනවහරේ පිරිනිවන් පෑම කියලා හඳුන්වන පංචස්කන්ධය අහෝසි වීම. එතකොට මේ පංචස්කන්ධය හට ගැනීම නිසා නඩත්තු කිරීම නිසා යම් වෙහෙසක් තිබුණා නම් ඒ සියලු වෙහෙස එතනින් අහෝසි. දැන් සාමාන්‍ය ලෝකයාට දැනෙන්නේ පංචස්කන්ධය අහෝසි වෙනවා නම් ඒක තමයි ලොකුම බරපතලම ගැටලුව හැටියට. ඒ නිසා උපන්නා වූ සත්වයාට මරණය පැමිණෙනවා නම් ඒක ලොකුම දුකක් හැටියට දැනෙන්නේ මරණයෙන් ගැලවෙන්න ජීවිතේ රැකගන්න කරන්න පුළුවන් හැමදේම කරන්න ප්‍රතඥ සත්වයා උත්සාහවත්. ඇයි මේ ජනිත වූ ආත්මභාවය ආරක්ෂා කරගත්තොත් තමයි සැපයක් තියෙන්නේ කියලා එතනත්තා හිතන්නේ. ඇයිද ඉන්ද්‍රියන් පිනවීමෙන් ලබන සුවය තමයි සුවය හැටියට හඳුනාගෙන තියෙන්නේ. ඒතර ඉන්ද්‍රියන් පිනවීමෙන් සුවය ලබන්න නම් ඉන්ද්‍රියන් සහිතව තමන් ජීවත් වෙන්නට ඕන. ඒ ජීවත් වෙන කාල සීමාව තුළ ඉන්ද්‍රයන්ට දැනෙන පීඩාව දුරු කරගෙන ඉන්ද්‍රයන්ට දැනෙන ආස්වාදය ලං කරගන්නට. ඒ සඳහා තමයි ප්‍රතඥන සත්වය නිරන්තරයෙන් වෙහෙසෙන්නේ. ඒක හරියට අර කුෂ්ඨ රෝගේ කසනකොට හොඳට කසන්න ඉඩ තියෙනවා නම් ඒක තමයි සුවේ හැටියට හැංගෙන්නේ. ඒක කහන්න එපා, නලියවට අතපත ගන්නත් එපා. ඒකෙන් තුවාලේ වැඩි වෙනවා කියලා කිව්වට ඒ කුෂ්ඨ රෝගය ඇති කෙනාට කහන්න නැතුව ඉන්න එක, අතපත ගන්න නැතුව ඉන්න එක තමයි ලොකම අමාරුව හැටියට දැනෙන්නේ. ඒ වගේ මේ සසර ගමනේ ක්ලේශයන්ගෙන් අපේක්ෂා කරන ක්ලේශයන්ගෙන් ඉල්ලා සිටින දේවල් නොදී සිටීම තමයි ලොකුම අමාරුව හැටියට අපට දැනෙන්නේ ඒ ක්ලේශයන්ගෙන් ඉල්ලා සිටන දේ සම්පාදනය කරන්න පුළුවන් නම් එයින් ඉන්ද්‍රිය පිනවන්නට පුළුවන් නම් උත්තේජනය කරන්නට පුළුවන් නම් එයම තමයි ලොකුම සැනසීම සුවය හැටියට ප්‍රතඥ සත්වයාට දැනෙන්නේ. නමුත් මේ ක්ලේශයන් නිසාමයි මේ පීඩාව තියෙන්නේ කියලා හරියට දැනගත්තු තැන ඒ ක්ලේශයන්ගෙන් නිදහස් වෙන්නට ක්‍රියා කරනවා ඒ ක්ලේශයන් නිරුද්ධ වූ තැන ඒ ශාන්ත සුවය ලබනවා හැබැයි එය ඉන්ද්‍රිය පිනවීමෙන් ලබන විදිහේ ආස්වාදනීය බවක් නෙවෙයි අර කුෂ්ඨ රෝගය නිවාරණය වුණා හා සමානව මෙතෙක් පීඩා ඇති කරපු ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත වීම නිසා නිදහස් වීම නිසා ඇතිවෙනා වූ සුවදායක තත්ත්වය. ඒ නිසා ඒක අවේදිත සුඛයක් හැටියට දක්වනවා. ඊළඟට පංචස්කන්ධය පවත්වා ගැනීම නිසා එය රැක ගැනීම නිසා ඒක නඩත්තු කර ගැනීම නිසා, ඒක සැරසීම නිසා, කැවීම, පෙවීම, නිදා ගැනීම නිසා මේ පංචස්කන්ධය නඩත්තු කරමින් යම් ආස්වාදයක් සත්වයින් ලබනවද? පංචස්කන්ධය නිරුද්ධ වූ තැන ඒ කිසිවක් නැහැ. ඒ කිසිවක්ම නැති බව නිසා මෙතෙක් පංචස්කන්ධය නඩත්තු කිරීම පිළිබඳව ඇති වූ සියලු දුක්ඛස්කන්ධයෙන් පිරිනිවන් පෑ උතුමන් වහන්සේලා නිදහස් එතකොට උන්වහන්සේලාට එතන විඳින්න දෙයක්වත් නැහැ, විඳින්න කෙනෙකුත් නැහැ, විඳින්න පංචස්කන්ධයකුත් නැහැ. එතකොට ඒ දුක්ඛ පීඩාවන් දුකට හේතු වුණු මේ සමස්ත පංචස්කන්ධයෙහි නැති බව තමයි එතන තියෙන ලොකුම සැනසීම. එනිසා නිර්වාණය පිළිබඳව මේ දෙආකාරයෙන් අපි හඳුනා ගන්නට ඕන ක්ලේශ පරිණිර්වාණය සහ ස්කන්ධ පරිණිර්වාණය. එමනම් නිවන කියලා කියන්නේ සියලුම ක්ලේශ ධර්මයන් මතු නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීමත් එසේ ප්‍රහාණය කිරීමෙන් පසු පංචස්කන්ධයේ ආශ අවසන් වෙනකොට පංචස්කන්ධේනොත් Tamanට නිදහස් වෙන්නට පුළුවන් වෙනවා මේ අවස්ථා දෙක තමයි අවේදිත සුඛ නමින් හඳුන්වන සැබෑ නිර්වාණ සුවයයි කියලා හඳුන්වනවා දැන් එහෙමනම් නිවන් දකින්නට බලාපොරොත්තු වෙන කෙනෙක් මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන ඒ නිවන කියලා අපේ සාක්ෂාත් කරන්නට එහෙම නැත්නම් ස්පර්ශ කරන්නට බලාපොරොත්තු වෙන්න මෙන්න මේ වගේ தත්ත්වයක්. සියලු ක්ලේශයන්ගෙන් නිදහස් වුණු தත්ත්වයක්. එහෙමනම් අපි කෙලස් නසන්නටයි මේ ගමනේදී උත්සාහවත් විය යුත්තේ. ඒ කෙලස් නැසීම නැමැති ක්‍රියාවලියට යමක් බාධා වෙනවානේ. බාධා වෙන කරුණු අපට ප්‍රධාන වශයෙන් තුන් විදිහකට හඳුනා ගන්න පුළුවන් සබාධමෙන් යම් යම් බාධක පැමිණෙන්නට පුළුවන් පුද්ගල බාධක පැමිණෙන්නට පුළුවන් ප්‍රධානම බාධකය තමයි ක්ලේශ බාධකය. එයි අපි ක්ලේශයන් තමයි අහෝසි කරන්නට උත්සාහ කරන්නේ. එතකොට ඒ ක්ලේශයම තමයි බාධකය. කුෂ්ඨ රෝගය නිවාරණය කරන්නට උත්සාහ කරනවා නම් ඒ කුෂ්ඨ රෝගය වැඩි වෙන, ඔඩු දුවන බාහිර කාරණාත් අර්බුදයක් වෙනවා තමයි. නමුත් ප්‍රධානම ගැටලුව වෙන්නේ කුෂ්ඨ රෝගයමයි. එය තියෙන නිසයි මේ ගැටලු සියල්ල. අන්න ඒ වගේ ක්ලේශයන් දුරු කරන්නට යන ගමනේදී බාහිර ගැටලු, පුද්ගල ගැටලු නොඑක් දේවල් අපට මතුවෙන්න පුළුවන්. ඒ සියල්ලකගින්ම අවසානයේ ඇවිස්සෙන්නේ විපරීත වෙන්නේ අපේ චිත්තසංතානයේ පවතින ක්ලේශයන්මයි. එහෙමනම් කෙලස් නැසීම හෙවත් නිවන් දැකීමට ප්‍රධානම බාධකය අපේ මනසේ මතුවෙන ක්ලේශයන් ඒවා විවිධ ස්වරූපෙන් මතුවෙනවා. වංචක ධර්ම හැටියට කුසල වේසයෙන් මතුවෙනවා. Tamanට යහපතක් කරන ධර්ම හැටියට මතුවෙනවා. Tamanගේ ප්‍රඥාව සැබෑම නිවන් මඟ හැටියට පෙනී සිටමින් ඒවා මතුවෙනවා. මෙහෙම විවිධ ස්වරූපයෙන් Tamanගේ මනසේ ක්ලේශයන් Tamanටමත් වංචා කරමින් Tamanගේ සිත රවටමින් විවිධ ආකාරයෙන් ඒ ඒ අවස්ථාවල කෙලස් ධර්ම මතුවෙන ආකාරය හඳුනාගෙන එය අනුන්ගේ දෝෂයක් නෙමෙයි එය ලෝකයේ වැරද්දක් නෙමෙයි Tamanගේ මනසේ දෝෂයමයි කියන බව තේරුම් අරගෙන ඒ ක්ලේශයන් දුරු කරන්නට ඒවාෙහි හේතු හඳුනාගෙන ප්‍රත්‍ය හඳුනාගෙන ඒවා දුරු කරන්නට වෑයම් කිරීමේ කටයුත්තෙහි දක්ෂ වෙන්නට සක්කෝ කියලා කිව්වේ ඒක. ඊළඟට ඒ ක්ලේශයන් දුරු කරන්නට යමක් සාධක වෙනවද? ඒ කියන්නේ උදව් වෙනවද? ඒ සඳහා පාරිසරික සාධක, පුද්ගල සාධක වගේම අපේ මනසේ මතුවෙන කුසල සාධක. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සඳහා පාරමිතා ධර්ම, බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්නට. පාරමිතා ධර්ම කියලා කියන්නේ කුසල මූලිකව අපි සාංශාරිකව භවෙන් භවයට පුරුදු කරන මානසික ශක්තිය මුල් කොටගත් නිවනට උදව් වෙන කුසලමය ශක්තිය. බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ අපේ මනස චිත්තචෛසික ධර්මයන් ඒ නිවන දෙසට හසුරුවන්නට පුරුදු පුහුණු වීම. ඒ සඳහා මානසික ගුණාංග අවශ්‍ය ප්‍රමිතියට අවදි කර ගැනීම තමයි බෝධිපාක්ෂික ධර්ම දියුණු කිරීම තුළින් සිද්ධ කරන්නේ. ඒතර සාංශාරික වශයෙන් භවෙන් භවේ ගොඩනගා ගත යුතු ශක්තියකුත් තියෙනවා. චිත්තචෛසික ධර්මයන් අදාළ අරමුණට හැසිරවීමෙහි සමතුලිත බව හරියට පුරුදු පුහුණු කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. මෙන්න මේ காரணා දෙක හරියට පුරුදු පුහුණු කරනවා නම් ඒ පිළිබඳව දක්ෂතාවයක් ඇති කරගන්නවා නම් ඒක තමයි නිවන් දකින්නට අවශ්‍ය වෙන සක්කෝ දක්ෂතාවයේ හැටියට හඳුන්වන්නේ. එතකොට එක කාරණයක් තමයි දක්ෂතාවය කියන එකෙන් හඳුන්වන්නේ නිවනට බාධක ධර්ම හඳුනා ගැනීම. දෙවැනි කාරණය තමයි නිවනට සාධක ධර්ම උපකාරක ධර්ම හඳුනා ගැනීම. ඊළඟට තුන්වෙනි පියවර තමයි උපාය කෞශල්‍ය. උපාය කෞශල්‍ය කියලා කිව්වේ අර බාධක යම් තැනක මතුවෙනවා නම් ඒවා අවස්ථාවෝචිතව හඳුනාගෙන දුරු කිරීමත් සාධක යම් තැනකට අවශ්‍ය නම් ඒවා අවස්ථාවෝචිතව මතු කරගෙන අවස්ථාවට අනුව තමන්ගේ මනස හසුරුවමින් ක්ලේශ ප්‍රහාණය සඳහා දරන ප්‍රයත්නය අඛණ්ඩව ඒ තමන්ගේ පරමාර්ථයේ ඉටු වෙන තෙක් තමන්ට පවත්වාගෙන යන්නට උත්සාහවත් වෙනවා නම් ඒක තමයි උපාය කෞශල්‍යය කියලා හඳුන්වන්නේ. මෙන්න මේ කියන ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය නිවන ඉලක්ක කොටගෙන පැවැත්වීමෙහි දක්ෂතාවය තමයි මෙතන සක්කෝ දක්ෂ බව හැටියට හඳුන්වනවා. ඊළඟට දෙවැනි ගුණය තමයි උජූච තුන්වෙනි ගුණය සූජූච. උජූ කියලා කියන්නේ ඍජු බව, සූජූච කියලා කියන්නේ වඩා ඍජු බව. මොකද්ද ඍජු බව කියලා කියන්නේ අවංක භාවය. මොකද්ද වංක භාවය කියලා කියන්නේ දේවල් සංගවන ගතිය, වහන ගතිය, එක් ස්වરૂපයක් පවත්වාගෙන වෙනත් ස්වરૂපයක් ප්‍රකට කරන ගතිය ඒක තමයි වංක ගතිය. එතකොට නිවන් දකින්නට යන ගමනේදී අවංක වෙන්නට ඕන. ඒ අවංක භාවය වචන දෙකකින්ම හඳුන්වනවා උජූච සූජූච. එහෙම හඳුන්වන්නට හේතුවක් තියෙනවා. උජූච කියලා කියන්නේ අපි මේ සමාජයත් එක්කලා ඇසුරු කරනකොට අපි ලෝකයේ අන් අයට අවංක වෙන්නට ඕන. දේවල් සංගවන්නේ නැතුව, වංචනික වෙන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව එකක් තියාගෙන එකක් පෙන්නලා ලෝකේ රවට්ටන්න නැතිව අපි ලෝකයට අවංක වෙන්න. සූජුච කියලා කියන්නේ තමන් තමන්ගේ මනසට වඩා විවෘත වෙන්නට. එතකොට ලෝකෙට විවෘත වීම කියන එක අපිට කරන්න පුළුවන් එක්තරා ප්‍රමාණයකට. ඒ මොකද සමහර දේවල් අපි කොච්චර දැනගත්තා වුණත් අපි කොච්චර තේරුම් ගත්තා වුණත් ලෝකෙට හෙලි කරන්නට බැරි දේවල් තියෙනවා. උදාහරණයක් ඇටියට දැන් පොඩි දරුවෙක් යම් යම් දේවල් අහනකොට අම්මා තාත්තට හැම දෙයක් පිළිබඳවම සත්‍ය ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. එතනදී බොරුවක් කියලා හරියන්නේ නැහැ. එහෙමනම් මොකද්ද කරන්න ඕන? උපායශීලීව ඒ දරුවාට ප්‍රයෝජනවත් වෙන විදිහෙන් ඒ දරුවාට ග්‍රහණය කරන්න පුළුවන් ප්‍රමාණයෙන් දේවල් පැහැදිලි කරන්නට ඕන. ඒ දරුවාට ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයේ දේවල් ප්‍රකාශ කරන්නට ගියොත් ඒ දරුවා වික්ෂිප්ත වෙලා බරපතල ව්‍යාකූලත්වයක් ඇති වෙන්නට පුළුවන්. අනවශ්‍ය දැනුම් සම්භාරයක් ඒ දරුවගේ ඔළුවට වැටුනොත් ඒකෙන්ම ඒ දරුවා නොමග යන්නට පුළුවන්. අන්න ඒ නිසා අපට ලෝකය සමග ගනුදෙනු කරනකොට අවංක බව වගේම ප්‍රඥාවන්ත බව, උපායශීලී බව අපට පරිහරණය කරන්න වෙනවා. ඒ ඒ ඇසුරු කරන පුද්ගලයාට අනුකූලව ඒ වගේම සමහර දේවල් තියෙනවා අපි ලෝකෙට හෙලි කළොත් සමහර අරමුණු සමහර පරමාර්ථ සමහර උත්සාහයන් තියෙනවා ලෝකෙට හෙලි කළොත් ඒවා කොහොමවත් කරන්නට ඉඩ දෙන්නේ නැහැ අනිත් අයවට බාධා කරන ඊළඟට සමහර තැන් තියෙනවා අපේ දුර්වලකම් අපි ඒවා තේරුම් ගත්තා වුණත් ඒවා ලෝකයා දැනගත්තොත් නිග්‍රහ කරලා හෙලා දැකලා අපි කරගෙන යන සමාජ මෙහෙවර අපට කරන්නට ඉඩ දෙන්නේ නැතිව ඒ කටයුතු ව්‍යර්ථ වෙන එහෙම නැත්නම් විනාශ වෙන අවස්ථා තියෙනවා. මෙන්න මේ විදිහට සමාජය සමග කටයුතු කරනකොට අපි දේවල් වසන් කරලා ලෝකේ රැවටීම සුදුසු නැහැ. හැබැයි අපි දන්නා සෑම සත්‍යක්ම ලෝකයට හෙළිකිරීමත් සුදුසු නැහැ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කරනවා අර ඇට්ටේරියා වනයේදී ඇට්ටේරියා කොළ මිටක් අතට අරගෙන මහණෙනි මගේ මේ අතේ තියෙන කොළද වඩා වැඩි මේ වනාන්තරයේ තියෙන කොළද වික්ෂුන් වහන්සේලා දේශනා කරනවා ස්වාමීනි තාම සල්පයක් ඔබ වහන්සේගේ අතේ තියෙන මේ වනාන්තරයේ තියෙන කොළ තා විශාලයි. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ਸਰවඥතා ඥාණයෙන් මම අවබෝධ කරගත්තු ධහම මේ වනාන්තරයේ කොළ වගේ නම් මම නුඹලාට දෙසූ දහම මේ අතට ගත්තු කොළ මිට වගේ. ස්වල්පයක්. ඇයිද අනිත් ඒවා දේශනා නොකලේ? ඒවා ඍජුවම නිවනට උපකාර නොවන නිසා. නිවනට උපකාර නොවනවා නම් මොකටද බුදුරජාණන් වහන්සේව දැනගත්තේ? ਸਰවඥතා ඥාණය කියන්නේ ලෝකයේ සියල්ල අවබෝධ කිරීම. එතනදී කිසිවක් අවබෝධ නොකරන දෙයක් තියෙන්නට පුළුවන් කමක් නැහැ. නමුත් ඒ සියල්ල දැනගන්න ඕන නැහැ කෙලස් නසන්න. කෙලස් නසන්න අවශ්‍ය වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ ක්ලේශයන්ට මූලික වෙලා තියෙන කාරණා වලින් නිදහස් වීම. ඉතින් ඒක එක් එක් පුද්ගලයාට එක් එක් ආකාරයි. ඉතින් ඒ සියලු දෙනාටම උදව් කරන්න නම් තථාගතයන් වහන්සේ සමස්තය පිළිබඳ දැනගෙන තියෙනවා. හැබැයි අන්‍ය ශ්‍රාවකයන් ਸਰවඥ නොවන නිසා ඒ අය සියලු දෙනාට ਸਰවඥ භාවයෙන් උපකාර කරන්නට නොයන නිසා ඒ අයට ඒවා අදාළ වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඒක ග්‍රහණය කරන්නට තරම් පුළුවන් සමතෙකුත් ලෝකයේ ඇත්තේ නැහැ. සර්වඥන් වහන්සේ නමක් හැරුණුකොට. ඒ නිසා අන් අයට විශේෂ නොවන අන් අයට දැරිය නොහැකි දැනුම් සම්භාරයක් ඒ අය මත පැටවුනොත් ඒක වික්ෂිප්ත වෙන්නට හේතුවක් වෙනවා. Tamanට නොයැටහෙන කාරණා දැනගත්තාම වාද විවාද තර්ක විතර්ක හැක සංකා අර්බුද බොහොමයක් නිර්මාණය වෙන්නට ඒක හේතුවක්. එතකොට තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ මම මේවා දන්නවා කියලා ලෝකයට පෙන්නලා අනිත්‍ය වික්ෂිප්ත කරන්නට නෙමෙයි ඒ අය සසර දුකින් මුදවන්නට. ඒ නිසා සත්‍ය වුණත් අපි ලොවට ප්‍රකාශ කළ යුත්තේ ලෝකයට අනර්ථයක් නොවන ප්‍රමාණයෙන් අයහපතක් නොවන ප්‍රමාණයෙන් ලෝකයට යහපතක් වෙන ප්‍රමාණයෙන් පමණ. එනිසා උජූජ කියලා කියන්නේ අපි ලෝකයට අවංක වෙන්නට ඕන හැබැයි තියෙන සියලුම ඇත්ත හෙලි කරනවා කියන එක නෙමෙයි. ඒක හරියට නිර්වත් වීමක් හා සමානයි. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේ ඇඟේ තියෙන අංග ප්‍රත්‍යංග. ඉතින් කවුරුත් දන්නවනේ කවුරු ළඟත් තියෙන ඒවානේ. ඒ නිසා ඉතින් මේවා නිකන් හංගගෙන වහගෙන එහෙම ඉන්න එකේ තේරුමක් නැහැ. ඒක නිකන් රඟපෑමක්. ඒක නිකන් බොරුවක්. ඒක වංචාවක්. ඒක නිකන් ලෝකෙට ඇත්ත වසන් කිරීමක්. ඒ නිසා මම ලෝකෙට විවෘත වෙන්නට ඕන මගේ ළඟ තියෙන හැබෑව මම ලෝකෙට ප්‍රකට කරන්නට ඕන කියලා ඇඳුම් නැතුව මහපාරේ ගියොත් ඒක අවංකකමක් නෙමෙයි උම්මත්තක බවක් හැටියටයි දකින්නේ ධර්මානුකූලව තේරුම් ගත යුත්තේ. අන්න ඒ වගේ තමයි. ඉතින් මේ සියලුම දේවල් හෙලි කරන්නට ඕන. අපි මොකක්වත් වසන් කරන්නට හොඳ නැහැ. ඇත්ත ලෝකෙට කියන්න ඕන කියලා තියෙන සියල්ල ඇදලා එළියට දානවා නම් ඒක හරියටම නිර්වත් වීමක් හා සමානයි. එනිසා ප්‍රඥාවත් එක්ක මොසූණු අවංක භාවයක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන තමන් ළඟ තමන් දන්නා දේ ලෝකෙට හෙළි කිරීම වැදගත් වෙන්නේ කුමක් සඳහාද ලෝකෙට යහපත පිණිස. ඒ වගේම අනිත් අයගේ තියෙන වරදක් අපි දැක්කනම් ඒක හෙළි කළ යුත්තේ ඔහුට හෝ සමාජයට හෝ ඒන් යහපතක් වෙනවා. එහෙම නැත්නම් තමන් හොවා දක්වමින් අනුන්ට නිග්‍රහ කරන්න දේවල් අපි තමයි දන්නේ අපි ඒගොල්ලන්ගේ අතුලාන්තය ඔක්කොම දන්නවා අඩුපාඩු දන්නවා කියලා ලෝකයට හෙලි කිරීම අර්ථ සම්පන්න නැහැ. ඒ වගේම තමයි මගේ ළඟ මෙන්න මේ අඩුපාඩුව තියෙනවා අපි ඇතුළට එකයි පිටට එකයි නේ අපි කරන දේ කියනවා කියන දේ කරනවා කියලා තමන්ගේ තියෙන සියලු දුර්වලකම් අනිත් අය ඉදිරියේ විවෘත කරන්නට ගියොත් ඒකෙන් අනතුරු දෙකක් වෙනවා තමන් කරන යහපත් ක්‍රියාවන්ට සමාජයේ ඉඩක් නැති වෙනවා අනිත් එක තමයි අනිත් අයට වැරදි ආදර්ශයක් වැරදි මඟ පෙන්වීමක් කළා වෙනවා අනිත් අයටත් බොහෝ වැරදි කරන්නට අනුබල දීමක් වෙනවා ඒ අයගේ මනස උත්තේජනය වෙන්නට අහවලා ළඟත් මේ අඩුපාඩුව තියෙනවා නම් අපි එහෙම කළහම මොකද කියන අනිත් අයත් වරදට පෙළඹෙන දැන් සමාජයේ හුඟක් වෙලාවට ඔය ජනමාධ්‍ය වලින් කියන ප්‍රවෘත්ති නිසා ඒ අය සත්‍යහිලි කරන්නට ඕන සත්‍ය දැන ගැනීම මිනිස් අයිතිවාසිකම තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත ඒ විදිහේ නොඑක් જાති කියමින් අර රටේ ලෝකෙ සිද්ධ වෙන සියලුම දුර්වලකම් ගැනවිත් සමාජයේ ඉදිරියේ හෙලිකන. ඒතර එහෙම හෙලිකලහම ඒ වගේ මානසිකත්වයෙන් ඉන්න තව බොහෝ දෙනෙක් ඒ අපරාධ වලට පෙළඹෙන්නට එයම හේතුවක් වෙනවා. එනිසා අපි පරිස්සම් වෙන්නට ඕන අවංක භාවය අවශ්‍යයි. හැබැයි ඒ ප්‍රඥාවෙන් යුක්තව පරිහරණය කරන්න ඕන. ඒ නිසා තමයි උජූජ ඊළඟට සූජූජ කියලා කිව්වේ තමන්ගේ මනසට තමන් ਸਰව සම්පූර්ණයෙන්ම විවෘත වෙන්නට ඕන මොකද එතනදී මේ දේ වහලා තියන්නට ඕන මේ දේ යටපත් කරන්නට ඕන කියලා කිසිවක් නැහැ තමන්ගේ මනසත් එක්ක ගනුදෙනු කරනකොට තමන් 100%ක්ම විවෘතව දකින්නට පුහුණු වෙන්නට ඕන මේක දුර්වලකමක් මේක ගුණයක් කියලා හරියට පැහැදිලිව වඩාත් විවෘතව දකින්නට තමන් දක්ෂ වෙනවා. එතකොට තමන්ගේ මනස පිළිබඳව තමන් විමසා බලනකොට ਸਰව සම්පූර්ණයෙන් දේවල් පිළිබඳව අගතිගාමි වෙන්නේ නැතිව, වහන්නේ නැතිව, ආවරණය කරන්නේ නැතිව, පස්සේ ඒක ගැන බලනවා කියලා එහෙම කල් නැතිව විවිධ හේතු සාධක මතු කරලා යටපත් කරන්නේ නැතිව ਸਰව සම්පූර්ණයෙන් විවෘතව Tamanගේ මනස දිහා බලන්නට Taman පුහුණු වෙන්නට ඕන ලෝකයේ සමග ගනුදෙනු කරනකොට ලෝකයට යහපතක් වෙන ප්‍රමාණයේ දේවල් ලෝකයට හෙළි කරමින් අවංකව සහ ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට මෙන්න මේ ගුණාංග දෙක තමයි උජූජ සූජූජ ඍජු බව සහ වඩාත් ඍජු බව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට සුවචෝ සුවච භාවය කියලා කියන්නේ අවවාදයට නැවෙන ගතිය. ඒකට අවවාදයට නැවෙනවා කියලා කිව්වහමත් අපි පරිස්සම් වෙන්න ඕන සමාජයේ හැම දිනාගේම අවවාදයට නැවෙනවා කියන එක නෙමෙයි. එහෙම වුණොත් පුද්ගලයෙකුට අනන්‍යතාවයක් ඇතුව වැඩ කරන්න බැරි වෙනවා. අරයා කියන විදිහට, මෙයා කියන විදිහට, හැමෝම කියන විදිහට කටයුතු කරන්න කියනවා. අපට අපි යන ගමන පිළිබඳව, අපේ පරමාර්ථ පිළිබඳව පැහැදිලි දැක්මක් තියෙන්නට ඒ දැක්ම අනුව යන ගමනේදී අපි යම්කිසි කෙනෙකුගෙන් ලැබෙන අවවාදයේහි සත්‍යතාවය ධාර්මික බවට හැම විටම ගරු කරලා අවනත වෙන්නට පුරුදු වෙන්න යම් කිසි කෙනෙක් Tamanට අර්ථ සම්පන්න උපදේශයක් දෙනවා නම් අවවාදයක් දෙනවා නම් ධාර්මික වූ යම් කරුණක් කියා දෙනවා නම් සත්‍ය වූ කරුණක් කියා දෙනවා නම් ඒ යහපත ඉදිරියේ ධර්මයේ ඉදිරියේ ඒ වගේම සත්‍ය ඉදිරියේ අපට නැවෙන්නට පුළුවන් ගතිය. එහෙම නැතුව කවුරු හරි කෛරාටිකේ කවුරු හරි පාප මිත්‍රෙක් අපට අවවාදයක් දුන්නාම ඒ අවවාදයට බොහොම සුවච විදිහට ගරු කරලා නැවිලා කටයුතු කරනවා කියන එක නෙමෙයි. Tamange යහපත වෙනුවෙන්, અભිවෘද්ධිය වෙනුවෙන්, සමාජාභිවෘද්ධිය වෙනුවෙන්, Tamange පරමාර්ථයට උපකාරක අර්ථයෙන් යම්කිසි කෙනෙක් ධාර්මික වූ යහපත් අවවාදයක් දෙනවා නම් ඒ අවවාදයේ තියෙන වටිනාකම අර්ථ සම්පන්න බව තමන්ගේ පරමාර්ථයට එහි ඇති ඵලදායකත්වය નિවරදිව තේරුම් අරගෙන ඒ වගේම සමාජයට එයින් යහපත තේරුම් අරගෙන තමන්ගේ දෝෂයක් පෙන්වලා දුන්නා නම් ඒ දෝෂය දෝෂය හැටියට දකිමින් ගුණයක් දියුණු කරන විදිහක් පෙන්වලා දුන්නා නම් ඒකේ ප්‍රයෝජනය තේරුම් අරගෙන ධර්මයේ ඉදිරියේ සත්‍ය ඉදිරියේ අර්ථවත් බව ඉදිරියේ තමන්ට හිස නමලා අවවාද පිළිගන්නට පුළුවන් ගතිය තමයි සුවච භාවයයි කියලා කියන්නේ. වෙනතුනේ මේ සෑම ගුණයක් එක්කලාම ප්‍රඥාව යෙදුනොත් තමයි මේ ಗುಣධර්මවල සමතුලිතභාවය රැකෙන්නේ. ප්‍රඥාවෙන් තොරව ඒ ಗುಣ වඩන්නට ගියොත් හැම විටම අගතිගාමී වීමෙන් විනාශ වෙන්නට පුළුවන්. ඒ නිසා මේ සෑම ගුණයකම අවශ්‍ය ප්‍රමිතිය එහෙම නැත්නම් අවශ්‍ය తත්වය ප්‍රමාණය සුරක්ෂිත වෙන්නේ නඩත්තු වෙන්නේ ප්‍රඥාවේ ප්‍රමාණය. එතකොට සුවච කියලා කිව්වේ අවවාදක්ෂම බව. ඒ කියන්නේ අවවාදයට නැවෙන බව, අවවාදයට ගරු කරන බව. කෙබඳු අවවාදයකටද තමන්ටත් ලෝකෙටත් යහපතක් වෙන විදිහේ අර්ථ සම්පන්න තමන්ගේ පරමාර්ථයට උපකාර වෙන ඒ වගේම සත්‍ය සත්‍ය ධර්මය ප්‍රකට කරන එබඳු අවවාදයන්ට නැවෙන ගරු කරන ගති. ඊළඟට මුදු මුදු කියලා කිව්වේ මෘදු ගුණය. මෘදු ගුණය කියලා කියන්නේ මානසික වශයෙන් පවතින මෘදු මොලොක් ගති. විශේෂයෙන්ම මෛත්‍රිය, කරුණාව, මුදිතාව වැනි ඒ යහ ගුණවලින් තමයි අපේ මනසේ මෘදු බව ඇති වෙන්නේ. රළු බව ඇති කරන්නේ ද්වේෂය, කෝපය, වෛරය, ඊළඟට මමත්වය මාන්නය තද බව මේ ආදී කාරණා විශේෂයෙන්ම එක්තරා ක්ලේශ ධර්මයක් පවතිනවා තම්බ තම්බ කියලා කියන්නේ කණුවක් වගේ දැඩිව නම්‍යශීලී බවක් නැහැ මුදු බවක් නැහැ කිසි දෙයකට නැවෙන්නේ නැහැ අන්නේ තම්බ ගුණයෙන් මිදිලා ඒ දුර්වලකමින් මනස මුදවාගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ වගේම අවශේෂ යහපත් ගුණාංග වලින් සද්ධාවෙන් Tamanගේ මනස මුදු කර ගැනීම තමයි මෙතන මුදු කියලා කියන්නේ. ඒ මුදු බව අවශ්‍යයි අන් අයගේ අවවාදය පිළිඅරගෙන සුවචව මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ Tamanගේ දුර්වලකම තේරුම් අරගෙන ගුණය තේරුම් අරගෙන සත්‍ය ඉදිරියේ ගුණය ඉදිරියේ ධර්මයේ ඉදිරියේ නම්‍යශීලීව කටයුතු කරන්නට මේ මුදු බව අවශ්‍යයි. හැබැයි Taman අසත්‍ය ඉදිරියේ අධර්මයේ ඉදිරියේ අයහපත ඉදිරියේ මෘදු වෙලා හරියන්නේ නැහැ. ඒකත් අර සුවච බව ගැන කිව්වා වගේ තමයි ප්‍රඥාවෙන් සමබර කරගන්නට ඕන. අපි මෘදු වෙනවා කියලා අයහපත ඉදිරියේ මෘදු වෙලා දියාරු වෙලා හරියන්නේ නැහැ. ඒ වගේම අසත්‍ය ඉදිරියේ අනර්ථය ඉදිරියේ මෘදු වෙලා දියාරු වෙලා හරියන්නේ නැහැ. එතකොට යහපත ඉදිරියේ සත්‍ය ඉදිරියේ ගුණය ඉදිරියේ අපට මෘදු මොලොක්ව ක්‍රියා කරන්නට පුළුවන් මට්ටමට අපේ මනසෙහි ඒ මෘදු බව පවත්වා ගැනීම අවශ්‍යයි. ඊළඟට අනතිමානී මාන කියලා කියන්නේ මැනීම සංසන්දනය කිරීම. ඒ සැසඳීම තුන් ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් සෙය්‍යමාන සදිසමාන හීනමාන අන් අයට වඩා තමන් උසස් කියලා අන් අයත් එක්ක තමන් සමානයි කියලා අන් අයට වඩා තමන් පහත් කියලා එතකොට මේ තුන්ආකාරයෙන්ම ඇතිවන සැසඳීම නිර්වාණගාමිනී මාර්ගයට වැදගත් කාරණා නෙවෙයි පිට. ඒ මොකද තව කෙනෙක් එක්කලා සංසන්දනය කිරීම මේ මාර්ගයේදී ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. අපේ ඉලක්කය හඳුනාගෙන අපි ළඟ තියෙන සාධක මොනවද බාධක මොනවද ඒ බාධක දුරු කරමින් සාධක අවදි කරමින් අපි උපායශීලීව ක්‍රියා කරන්නේ කොහොමද කියලා තේරුම්ගෙන Tamanta අනන්‍ය වූ වැඩපිළිවෙලක් ඕන මෙහිදී ක්‍රියාත්මක කරන්න. එතෙන්දී අපට අන් අයව ආදර්ශයට ගන්න පුළුවන්. ඒ අය තමන්ගේ පරමාර්ථ දිනාගත්තේ කොහොමද? කැපවීම කළේ කොහොමද? එතෙන්දී ආදර්ශයක් හැටියට තමන්ට ගමන් මගට අන් අයගේ චරිත අන් අයගේ හැසිරීම උදව් කරගන්නට පුළුවන්. හැබැයි සංසන්දනය කරලා අරයා මෙහෙම කළ නිසා මාත් එහෙම කරන්න ඕන කියලා එහෙම කටයුතු කිරීම නෙමෙයි. ඒ වගේම තමන්ගේ ජීවිතයේ යම් යම් ඉලක්කයක් හැටියට සරියුත්හා මුද්‍රෝ වැනි ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්නට ඕන. ආනන්දහා මුද්‍රෝ වැනි බහුශ්‍රුතෙක් වෙන්නට ඕන. එතකොට එතන සැසඳීමක් නෙමේ උන්වහන්සේලාගේ ගුණය තේරුම් අරගෙන ඒ ගුණය වැනි ගුණයක් මා තුලත් අවදි කරගන්නට ඕන කියන ඉලක්කය බලාපොරොත්තුව ප්‍රාර්ථනා ඒක අවශ්‍යයි. හැබැයි සංසන්දනය කරලා ඒ වගේ තමන් රඟපාන්නට උත්සාහ කිරීම හෝ තමන් ඒ වගේ පෙනී සිටින්නට වෑයම් කිරීම නොවේ. එතකොට මාන පරවශ බව කියන එක අපට නිවන් මාගෙහිදී පමණක් නෙවෙයි අවශේෂ කාරණයකදීවත් අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි කියනකොට. නමුත් බොහෝ අවස්ථාවල ඒ සංසන්දනය කිරීම මන බැලීම අපේ මනස තුළ මතුවෙන්නට පුළුවන්. ඉතින් ඒන් විශේෂයෙන්ම මම අනිත් අයට වඩා උසස් අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියන සෙය්‍යමානය, Taman හුවා දැක්වීම, Taman ඉහලින් තබා ගැනීම. ඒ දුර්ගුණය Tamanගේ මනසේ මතුනොත් කෙලස් නසන්නට, Tamanගේ දුබලකම් තේරුම් ගන්නට, අනතිමානී ගුණය මතු කර ගන්නට එය බාධාවක් වෙනවා. ඒ නිසා මෙහිදී මාන කියලා කියන්නේ ඒ මැනීමයි අතිමාන කියලා කියන්නේ Taman පොඩියක් වගේ, ධජයක් වගේ, හේතුවක් වගේ ඉහලින් තියාගෙන අනිත් සියලු දෙනා පහත් කියන හැඟීම ඇති කර ගැනීමයි. ඒතර අනතිමානී කියලා කියන්නේ ඒ බඳු අතිමානයක් නැතිව ක්‍රියාත්මක වෙන්නට පුළුවන් හැකියාව. ඒතර මෙතන නිහතමානී කියලා කියන්නේ නැහැ. ඇයිද නිහතමානී වෙන්නේ රහතන් වහන්සේලා පමණයි. කියන්නේ මානය සම්පූර්ණයෙන් දුරු කරන ලද මාන නැමැති ක්ලේශය දුරු වෙන්නේ අරහත් මාර්ගඥානෙ. ඒ ක්ලේශ මූලය රහත් වෙනකම්ම තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ රහත් වෙනකම් හැමදෙනාම මාන්නෙන් යුක්තයි කියන එක නෙමෙයි. ක්ලේශ මූලය තිබුණු පමණට අපි ඒ ක්ලේශයට වසඟ වෙන්න ඕනේ උදාහරණයක් ඇටියට අනාගාමී වෙනකම් කෙනෙක් තුළ රාගය සහ ද්වේෂය තියෙනවා. ඒ කියන්නේ අනාගාමී වෙනකම්ම රාගයට වසඟ වෙන්නට ඕන, ද්වේෂයෙන් කුපිත වෙන්නට ඕන කියන එක නෙමෙයි. ඒ ක්ලේශ මූලය තිබුණට අපිට ඒවට වහල් නොවි ඉන්නට පුළුවන්. හැබැයි ඒ ක්ලේශ මූලය සම්පූර්ණයෙන් අහෝස වෙන්නේ අදාළ මාර්ගඥාන. එතකොට මානය නැමැති ක්ලේශ මූලය අරහත් මාර්ගඥාණයෙන් තමයි අහෝස වෙන්නේ. එතෙක් ඕනෑම මොහොතක එය මතුවෙන්නට පුළුවන්. එතෙක් අපට කරන්න පුළුවන් වෙන්නේ අතිමානී ස්වභාවයෙන් අපේ මනස ආරක්ෂා කරගෙන අනතිමානීව ගුණධම් වැඩි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සන්තුෂ්කෝච සන්තුෂ්ක කියලා කියන්නේ සතුට ලද දෙයින් සතුටු වීම. දැන් ලද දෙයින් සතුටු වීම කියන කාරණය ගැනත් අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන. වරහැලි ඇඳගෙන කටුමැටි ගහපු ගෙදරක පොල්ලත්තු හෙවිල්ලගෙන දුකසේ ජීවත් වෙනවා කියන එක නෙවෙයි මෙන් අදහස් කරන්නේ. ආ ඉතින් අපිට ලැබිච්ච හැටියට අපි ජීවත් වෙන්නේ කියලා උදාසීන වීම නෙමෙයි. දැන් පැවිද්දෙකුට නම් අන් අයගෙන් දේවල් ලැබෙනවා. ගිහියා විසින් උත්සාහයෙන් උපයන්නට ඕන. ගිහියාට කවුරුවක් ගෙනත් දෙන්නේ නැහැ. ඒතර කුසල බලයෙන් ලැබුණා කියලා නිදාගෙන හිටියයි කියලා ලැබෙන්නේ නැහැ. මේ මනුෂ්‍ය ලෝකේ දේවල් ලැබෙන්නේ සාංශාරික කුසලය තියෙන්නටත් ඕන. ඒ කුසලයේ මතුවෙන්නට ගත සිත වෙහෙසවලා මේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නට ඕන. එහෙම ක්‍රියාත්මක වීමෙන් තමයි කෙනෙකුගේ කුසල බලය අවදි වෙන්නේ. එනිසා ගිහියා විසින් උත්සාහයෙන් ක්‍රියාත්මක විය යුතුයි. නොලැබූ සම්පත් ලබන්නට, ලැබූ සම්පත් සුරක්ෂිත කරන්නට උත්සාහවත් විය යුතුයි. එහෙම උත්සාහවත් වෙනවා නම් එතකොට මොකද්ද ලද දෙයින් සතුට වෙනවා කියන්නේ? ලද දෙයින් සතුට වෙනවා කියලා කියන්නේ පැවිද්දෙක් නම් තමන්ට අන් අයගෙන් ධාර්මිකව ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්න ඕනේ. ගිහියෙක් නම් වීර කරලා උත්සාහ කරලා ඒ උත්සාහයෙන් තමන්ට ලැබෙන දේ පිළිබඳව තෘප්තිමත් වෙන්න ඒ කියන්නේ දැන් අපි හිතමු 100ට 100ක් යම් ව්‍යාපාරයකට කැප වෙනවා. කැප වුණාට ඒකෙන් 75යි ප්‍රතිලාභ ලැබෙන්නේ. එතකොට ඒ ලැබුණු 75 ගැන සතුටක් නැතුව නොලැබුණු 25 ගැන චිත්ත පීඩා ඇති කරගන්නවා නම් හූල්ලනවා නම් ඒ තනත්තාගේ සාර්ථකත්වය තුළ ඔහුට සතුටක් නැහැ. ඊළඟ දවසේ නැවතත් උත්සාහ කරනවා 180ක් ප්‍රතිලාභ ලැබෙනවා. නමුත් ඒ 80 ගැන සතුටක් නැහැ. නැති වෙච්ච 20 ගැන හූල්ලනවා. ඊළඟ දවසෙත් උත්සාහ කරනවා 185ක් ලැබෙනවා. 85 ගැන සතුටක් නැහැ. නොලැබුණු 15 ගැන දුක් වෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ලද දෙයින් සතුටු වෙලා නැහැ. හැම විටම නොලද දෙයින් තැවීමටපත් වෙනවා. එතකොට ඒ තැනත්තා මුළු ජීවිත කාලෙම වෙහෙසෙනවා, උපයනවා. ඒ ලැබෙන දේෙන් සතුටක් නැහැ නොලැබෙන දේත් එක්කලා ਸੰతాපයෙන් දුකෙන් දුම්නසින් නොසතුටින් ජීවිතය ගත ඒක අනර්ථයක්. නිර්වාණගාමිනී මාර්ගයේ ගමන් කරන කෙනා සතුටින් ජීවත් වෙන කෙනෙක් වෙන්නට ඕනේ. සන්තුෂ්ටිය තමයි තමන්ගේ અભිවෘද්ධියටත් සමාජ અભිවෘද්ධියටත් දෙපසටම හේතු වෙන්නේ. නූපන් කුසල් උපදවන්නට, උපන් කුසල් වැඩි දියුණු කරන්න, නූපන් අකුසල් නූපදවන්නට, උපන් අකුසල් ප්‍රහාණය කරන්නට සතුට විශේෂයෙන් උපකාර වෙනවායි කියන බව බුදුරජාන් වහන්සේ දේශනා එනිසා ගිහියෙක් හැටියට කැප වෙලා වැඩ කරන්නට ඕන, වෙහස මහන්සි වෙන්නට ඕන, උපයන්නට ඕන. නමුත් ඒ කැපවීමේ ප්‍රමාණයට දේවල් ලැබුණත් නැතත් ලැබුණු දේ ගැන තෘප්තිමත්ව නොලැබුණු දේ ගැන දුක් නොවි ඒ නොලැබුණු කොටසත් අවශ්‍ය නම් නැවත ඒ වගේ දෙගුණයකින් වීර්ය කරලා නොලැබූ සම්පත් ලබන්නට උත්සාහවත් වෙනවා හැරෙන්නට අර ලැබෙන දේ ගැන සෑහීමටපත් නොවි නොලැබුණු දේ ගැන හැම විටම දුක් වෙනවා නම් ඒ තනත්තාට කොතෙක් දේ ඉපයුවත් සතුටින් ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා සන්තුෂ්කෝච. ඊළඟට සුභරෝච. සුභර බව කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි බව. හැවිද්දෙක් නම් දායකයා විසින් පහසුවෙන් පෝෂණය කරන්නට පුළුවන් සරල දිවි පැවැත්මක් ඇති කෙනෙක් වෙන්න. ඒතර සමහර පැවිද්දෝ ඉන්නවා කොච්චර දුන්නත් පරිමහන්නට බෑ. කොච්චර දේවල් කළා වුණත් සතුටු කරන්නට බෑ. හැමතිස්සෙම දායකයින්ට චෝදනා කරන, නිග්‍රහ කරන, අපි ගැන හොයන්නේ, අපි ගැන බලන්නේ, අපිට මේවා දුන්නේ, අරවා දුන්නේ කියලා. ඒක දායකයටත් ඒක මහ බරක් වෙනවා, කරදරයක් වෙනවා. ඇයි ඒ සැහැල්ලු පැවැත්මක් නැති බව? ඒ නිසා පැවිද්දා තේරුම් ගන්නට ඕන අපි පැවිදි උනේ ගියක් ගියක් පාසා පිඬුසිඟාගෙන ජීවත් වෙන්න. පාංශුකූල චීවරයෙන් හෝ යැපෙන්නට, ගහක් මුල හෝ ජීවත් වෙන්නට. අරලු ගෝමුත්‍රය හිදා සකසන ඖෂධයෙන් හෝ යැපෙන්නටයි අපි ජීවත් අපේ පැවිදි වුනේ. ඒ අවම අපේක්ෂාවන් ඇති කරගත්තාම ඊට අමතර යමක් ලැබෙනවා නම් ඒක සතුටින් පිළිගන්නව ඇරෙන්න නොලැබුණයි කියලා චෝදනා කරන්න නිග්‍රහ කරන්නට ඒ තැනත් ඒ පැවිද්දා පෙළඹෙන්නේ නැහැ. ගිහියෙක් නම් අනුන්ගෙන් ලැබෙන්නේ තමන් උපයා ගන්නට ඕන ඒ තමන් ඉපීම තුළ පරිස්සම් වෙන්නට ඕන හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා හඳුනාගෙන දේවල් සම්පාදනය කරනවා. ඒ කියන්නේ පින්නතුන දැන් කුසගිනි නිවීම කියන එක අවශ්‍ය දෙයක්. ඒක ජීවන අවශ්‍යතාවයක්. හැබැයි කෑදරකමට වහල් වීම කියන එක ඒක කවදාවත් තෘප්තිමත් කරන්න බෑ. කුසගින්න නිවන්න පුළුවන්. කුසගින්න කියන එක ප්‍රමාණාත්මකයි. ආමාශය සීමා සහිතයි. ඒක පුරවන්නට පුළුවන්. කය පෝෂණය කිරීම කියන එක අවශ්‍යතාවයක් ඒක ප්‍රමාණාත්මකව සම්පාදනය කරන්න පුළුවන්. හැබැයි රස තෘෂ්ණාව කෑදරකම කියන එක අපට කවදාවත් පුරවන්නට බෑ. ඒ නිසා හැඟීම් වලට වහල් වුණොත් ඒතනත්තා සුභර ජීවිතයක් නෙමෙයි. අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා වලින් නිරන්තරයෙන් පෙළෙනවා. අත්‍රිච්ඡතාවය කියන්නේ එකක් ලැබුණාම ඊට වඩා ප්‍රණීත දෙයක් ලබන. මහිච්ඡතාවය කියන්නේ එකක් ලැබුණාම දෙකක් ලබන්න, දෙකක් ලැබුණාම හතරක් ලබන්න. පාපිච්චතා කියලා කියන්නේ ඒවා ධාර්මිකව ලබන්න බැරි වෙනකොට හොරකම් කරන්න, වංචා කරන්න, අල්ලස් ගන්න, බොරු කියන්න මේ විදිහෙන් නොයෙක් අයහපත් ක්‍රමවලින් ඒවා උපයන්නට උත්සාහ කරනවා. ඇයි ඒ සුභරතාවේ නැහැ, සැහැල්ලු දිවි පැවැත්මක් නැහැ. දිවි පැවැත්ම සැහැල්ලු වෙන්නේ උදාසීන බවින් නෙමෙයි, මට ඒවත් ඕනේ මේවත් ඕනේ කියලා සියල්ල අතහැර දැමීමෙන් නෙමෙයි, ජීවිතේ පවත්වා ගන්නට ඕනේ හැඟීමට වහල් නොවි අවශ්‍යතාවය තේරුම් අරගෙන ජීවන අවශ්‍යතාවයන් තියෙනවා ගියක් දොරක් අවශ්‍යයි ඉන්න යාන වාහන අවශ්‍යයි ගමනක් බිමනක් යන්න ඇඳුමක් අවශ්‍යයි විලිවසා ගන්නට කය ආරක්ෂා කරගන්න ආහාර අවශ්‍යයි කුසගිනි නිවා ගන්න මේ සියල්ල කරන්න මිල මුදල් අවශ්‍යයි ඒවා උපයන්නට දැනුගත්කම හැකියාව අවශ්‍යයි එතකොට මේ අවශ්‍යතාවයන් ජීවිතේ සපුරා ගන්නට ඕනේ අරයාගේ වගේ ගයක් හදන්න මෙයාගේ වගේ කාර් එකක් ගන්න අර වගේ ඇඳුමක් අඳින්න කියලා ලෝකය සමග සංසන්දනය කරමින් අතෘප්ති කරව හැඟීම් වලට වහල් නොවි සුභරෝ සුභර ජීවිතයක් සැහැල්ලු ජීවිතයක් පවත්වන්නට පුළුවන් වෙයි ඊළඟට අප්පකිච්චෝ අල්ප කෘත්‍ය බව ඉතින් වර්තමාන සමාජයේ අපට පෙනෙනවා බොහෝ කාර්ය බහුලයි කිහි පැවිදි සියලු දෙනාම ඇයි එහෙම වෙන්නේ මේ විද්‍යාවෙන් තාක්ෂණයෙන් ලෝකය දියුණු වෙනකොට ඒ තාක්ෂණික වශයෙන් පවතින දියුණුවත් එක්කලා මිනිසුන්ට කායිකවත් වෙහෙසෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා පෙරට වඩා හුඟක් දේවල් සමාජයේ විසින් ශනිකව අපේක්ෂා කරන. අපේ මනසත් ඉක්මනින් මේක මේ වෙලාවට කරගන්නට ඕන කියලා එහෙම අදහසක් තියෙනවා. ඒතර මේ අදහස් එක්කලා අපි එක දවසක් ඇතුළත බොහෝ දේවල් කරන්නට සැලසුම් කරනවා. ඒකත් එක්කලා තමයි හුඟක් වෙලාවට කාර්යබහුල වෙන්නේ. නිවන් දකින්නට යන ගමනේදී අපි තේරුම් ගන්නට ඕන ජීවිතය සැහැල්ලු කරගෙන හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා තේරුම් අරගෙන ඒ අවම අවශ්‍යතා තමන්ගේ තනුන්ගේ යහපත වෙනුවෙන් අත්‍යවශ්‍ය කාරණා මොනවද ඒවට මුල් තැන දීලා අරයට පෙනෙන්න මෙයාට පෙනෙන්න ප්‍රතිරූපමවන්න අනිත් අයගේ හිත හදන්න එයා මේක දැක්කොත් මොනවා හිතයිද දන්නේ ඒගොල්ලෝ අද ගෙදරට එනවා එතකොට ඒ නිසා මේවා මේ මේ විදිහට තියෙන්න ඕන කියලා බොහෝ දේවල් මිනිස්සු කරන්නේ නිකන් ලෝකෙට පේන්න, රඟ දක්වන්න, පෙනී හිටින්න, අනිත් අය ඉදිරියේ ප්‍රතිරූපමවන්න. එතකොට මිනිස්සු බොහෝ කාර්යබහුල දැන් ওই විදේශ රටවල ජීවත් වෙන අය රැකියාව කරලා ගෙදර ආවහම එයාට හුඟක් විවේකයේ තියෙනවා බණ දහම් ඇසුරු කරනවා. ලංකාවේ ජීවත් වෙන අපට හුඟක් වෙලාවට විවේකයේ නැහැ. ඒකට තවත් හේතු තියෙනවා. ඒකට ප්‍රධාන එක හේතුවක් තමයි හැමතිස්සෙම අනිත් අය මෙහෙම හිතයි මෙහෙම හිතයි කියලා ඒ අයට දේවල් හිතවන්නට අපි දඟලනවා. ඒ අය එහෙම හිතනවද නැද්ද දන්නේ නැහැ. ඒ අය ඒක ගණන් ගන්නවද නැද්ද දන්නේ නැහැ. නමුත් අපිට හිතෙනවා ඒගොල්ලෝ මෙහෙම හිතයිද දන්නේ මෙහෙම දකීද දන්නේ. ඒ නිසා මේක මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන. අන්තිමට තමන්ගේ අවශ්‍යතා නෙමෙයි නිකන් ලෝකෙට පේන්න. රඟපාන්නට ගිහිල්ලා බොහෝ කාලේ නාස්ති කරනවා. ඉතින් ඒවෙන් හුඟක් වැඩ වැඩි කරගන්න. එනිසා අපේ ජීවිතවල අපකිච්ඡතාවය, ඒ කියන්නේ කටයුතු අඩු බව, කටයුතු අඩුයි කියලා කියන්නේ අත්‍යවශ්‍ය දේවල් පැත්තකට දානවා කියන එක නෙමෙයි. යුතුයකම් වගකීම් නොකොට පැහැර හරිනවා කියන එක නෙමෙයි. යුතුයකම් ඉටු කරන්න ඕන, වගකීම් ඉටු කරන්න ඕන, තමන්ගේ විමුක්තිය සඳහා අවශ්‍ය කටයුතු කරගන්නට ඕන, තමන්ගේ ලෞකික දියුණුවට අවශ්‍ය කටයුතු කරගන්න ඕන. හැබැයි එහිදී අත්‍යවශ්‍ය කාරණා මොනවද කියලා තේරුම් අරගෙන පරිස්සමින් ඒවා වෙන් කරගෙන ඒවට සීමා කරගන්නට ඕන අනවශ්‍ය බොහෝ දේවල් පටලවා ගන්න නැති. ඉතින් ඒ විදිහට ප්‍රඥාවෙන් තමයි කාර්ය බහුලත්වයෙන් මිදලා වැඩ අඩු කෙනෙක් හැටියට නිදහස් මනසින් ක්‍රියා කරන්නට අපි පුහුණු වෙන්න ඕන. අනිත් කාරණේ තමයි යම් ප්‍රමාණයකින් අප විසින් කළ යුතු යුතුයකම් වගකීම් වැඩි වෙනවා නම් කාර්ය බහුලත්වය තුල වුණත් සිහිය පවත්වා ගන්නට පුළුවන් නම් ඒ තනත්තා වික්ෂිප්ත නොවි කරන සෑම කටයුත්තකදීම නිදහස් මනසින් ක්‍රියා කරන්නට පුරුදු වෙනවා. ඒ නිසා කාර්ය බහුල වෙනකොට සිහිය පවත්වා ගන්නටත් ඒ වගේම ඒ වැඩ කටයුතු සම්පජඤ්ඤයෙන් යුක්තව සිහිනුවණින් යුක්තව අවශ්‍යතාවයේ අනවශ්‍යතාවයේ තේරුම් අරගෙන අත්‍යවශ්‍ය කටයුතු වලට සීමා කරගන්නටත් අපි දක්ෂ වෙනවා. ඊළඟට සල්ලහක වුත්ති සැහැල්ලු පැවතුම් ඇති බව දැන් අර සුබරතාවය කියලා කිව්වේ පෝෂණය කරන්නට පහසු බව. මෙතන කියනවා සැහැල්ලු පැවතුම් ඇති බව. ඒ සැහැල්ලු පැවතුම් ඇති බව සඳහා විශේෂයෙන් ජීවිතයේ පරමාර්ථ අරමුණු හරියට තේරුම් අරගෙන හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා තේරුම් අරගෙන කටයුතු කිරීමත් නිරන්තරයෙන් සති සම්පජඤ්ඤේ දියුණු කර ගැනීම තුළින් තමයි අපට අපේ පැවැත්ම සැහැල්ලු කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අතීත කාරණාත් මනසින් උපාදාන කරගෙන අනාගත උපකල්පනයනොත් මනසින් උපාදාන කරගෙන වර්තමානයේ තමන්ගේ රුචි අරුචිකම් වලට වහල් වෙමින් හැඟීම් බර වෙමින් කටයුතු කරන්නට ගියොත් තමන්ට සැහැල්ලු බවක් නැහැ. හැමතිස්සෙම ආවේගකාරීව හැඟීම් බරව තමයි කටයුතු කරන්නේ. සිත සැහැල්ලු වෙන්නට ප්‍රධානම කාරණය තමයි සිහිය සහ නුවණ පවත්වා ගන්නට දක්ෂ වීම. ඒකෙන් තමයි සල්ලහක වෘත්ති සැහැල්ලු පැවතුම් ඇති බව අපට දිනු කරගන්නට පුළුවන්. ඊළඟට සන්තින්ද්‍රියෝ සන්තින්ද්‍රියෝ කියලා කියන්නේ ශාන්ත ඉඳුරන් ඇති බව. පින්නතුනේ ඉන්ද්‍රයන් කියලා කියන්නේ මෙතන චක්කු සෝත ගාන જીවහා කාය මන අස කන නාසය දිව කය සිත කියන මේ ඉන්ද්‍රියන්. ඒ ඉන්ද්‍රියන් ව්‍යාකූලත්වයටපත් වෙන්නේ ඉන්ද්‍රයන්ගෙන් ගන්නා අරමුණු පිළිබඳව අපි හැම විටම හැඟීම් බර වෙනවා නම් වික්ෂිප්ත වෙනවා අපේ ගත සිත දෙකම. එහෙම නොවෙන්නට නම් ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගන්නා අවස්ථාවන්හිදී විශේෂයෙන්ම සති සම්පජඤ්ඤේ පවත්වා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අර සතිපට්ඨාන සූත්‍රයේ දක්වනවා සම්පජඤ්ඤේ තුන් ආකාරයකින් පවත්වන්නට ඕන. යමක් දිහා බලනවා නම්, අහනවා නම්, අතපය දිගෑරලා යම් වැඩක් කරනවා නම් අපි හතර ආකාරයකින් කල්පනා කරලා බලන්න ඕන. සාත්තක සම්පජඤ්ඤේ කුමක් සඳහාද මේක කරන්නේ මේක කිරීමේ අවශ්‍යතාවය මොකක්ද ඊළඟට සප්පාය සම්පජඤ්ඤේ මේ වෙලාවේ මේක කරන එක හොඳයිද ඊළඟට ගෝචර සම්පජඤ්ඤේ මම සිහියෙන්ද මේ කටයුත්ත කරන්නේ ඊළඟට අසම්මෝහ සම්පජඤ්ඤේ ඒ කියන්නේ සත්ව පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත වූ මේ නාම රූප ධර්ම සමූහයක් මෙතන ක්‍රියාත්මක වෙනවා කියන නිවැරදි දැක්මෙන් යුක්තව ඒ කටයුත්ත කිරීම. අන්න ඒ විදිහට සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ කියන මේ සතර ආකාරයෙන් සම්පජඤ්ඤය සිහිය සහ සම්පජඤ්ඤය කියේ නුවණ විමසිලිමත් ප්‍රඥාව පවත්වාගෙන කටයුතු කරන්නට පුළුවන් නම් තමයි සම්තින්ද්‍රියෝච ශාන්ත ඉඳුරන් ඇතිව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ එහෙම නැති වුණොත් අපි නිරන්තරයෙන් හැඟීම් වලට වහල් වෙනවා ආවේගකාරී වෙනවා ව්‍යාකූල වෙනවා වික්ෂිප්ත වෙනවා එතකොට ඉන්ද්‍රියන් සංවර නැහැ ඒකත් බලනවා මේකත් බලනවා ඒකත් අහනවා මේකත් අහනවා එතකොට අතපය හැසිරවීම ඒක අවශ්‍යද නැද්ද කියලා ਵਿਚාරයක් නැහැ නිරන්තරයෙන් මෙහාට මෙහාට දඟලනවා එතකොට අවසානයේ කෙරෙන වැඩකුත් නැහැ නිකන් දඟලලා වික්ෂිප්ත වෙලා පමණයි. එසේ නොවන්නට සති සම්පජඤ්ඤේ පවත්වා ගැනීම තුළ තමයි සම්තින්ද්‍රියෝ. ඊළඟට නිපකෝච නිපක කියලා කිව්වේ ඥාන සම්පන්න බව. ප්‍රඥාවෙන් කටයුතු කිරීම. හැම විටම කරන කටයුත්තේ අර්ථය කුමක්ද කියලා දකිමින් ඒ කටයුතු කරන්නට පුළුවන් නම් උත්පත්තිමය වශයෙන් යම් කිසි කෙනෙකුට ප්‍රඥාවක් තියෙනවා නම් ඒ තියෙන ප්‍රඥාව අවදි කරගෙන ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන්නේ හැම විටම සිහියෙන් සහ නුවණින් දේවල් දකිමින් ක්‍රියාත්මක වෙනවා. එතකොට තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. නිපකෝච ඊළඟට අප්පගබ්බෝ අප්පගබ්බ කියලා කියන්නේ ප්‍රගල්බ නැති බව. ඒ කියන්නේ දඩබ්බර නොවන බව. අපි අර මුලින් කිව්වා වගේ ධර්ම ඉදිරියේ, සත්‍ය ඉදිරියේ, ගුණය ඉදිරියේ, යහපත ඉදිරියේ නැවෙන්නට පුළුවන් වෙන්නට ඕන තමන් දඩබ්බර නොවි. ඒ කියන්නේ හිතුවක්කාර වෙන්නේ නැතුව. මට හිතන දේ, මට ඕන දේ එහෙමම කරනවා. තමන්ගේ හැඟීම් වලට එහෙමම වහල් වෙලා එහෙමම ක්‍රියා කරනවා. ලෝකේ අනිත් කවුරුවත් කියන දෙයකට අහුම්කම් දෙන්නට සූදානම් නැහැ. ඒ වගේම නම්‍යශීලී බවක් නැහැ. එහෙම වුණොත් ඇති වෙන්නේ දඩබ්බර බව. හිතුවක්කාර බව. එහෙම නොවේ කටයුතු කිරීම තමයි ප්‍රගල්බ නොවීම. ඒ වගේම ප්‍රගල්බ නොවීම අපගබ්බ කියන වචනේ තවත් ගැබ් වෙලා තියෙනවා අවංක වීම. ඒ කියන්නේ එකක් කිව්වහම ඒක එහෙමයි කියලා පෙන්නලා වෙන එකක් කරනවා. කපටි නොවීම, කෛරාටික නොවීම, වංක නොවීම තුල තමයි අපි අර විදිහේ නම්‍යශීලී ගුණවලින් යුක්තව දඩබ්බර නොවි ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. අප්පගබ්බෝ. එහෙම දඩබ්බර වෙන්නේ නැතිව අප්පගබ්බ ගුණය ඇති කරගෙන. ඊළඟට කුලේසු අනනුගිද්දෝ. කුලේසු අනනුගිද්දෝ කියන එක විශේෂයෙන් පැවිද්දන් සම්බන්ධව පැවිද්දා තමන්ගේ ශ්‍රමණ ජීවිතය ගත කරනකොට මේ අය මට වැඩිපුර සලකන අය, මේ අය පොහොසත් අය, මේ අය හිතවත් අය, මේ අය අපේ අය, අපේ ඥාතීන් ආදී වශයෙන් එක් එක් ගිහි කුලයන් පිළිබඳව අනවශ්‍ය ප්‍රමාණයෙන් ඇලීම බැඳීම ඇති කරගන්නේ නැතිව ඒ කුලයන් කෙරෙහි ගිජු වෙන්නේ නැතිව මසුරු වෙන්නේ නැතිව කටයුතු කරන්නට දක්ෂතාවය. Taman ගිහි ගෙයින් ඉවත් වෙලා ඉන්නේ. එතකොට ගිහියන් පිළිබඳව බොහෝම මධ්‍යස්ත විදිහට පවතිනව ඇරෙන්න ඒ අයගේ અભිවෘද්ධිය සඳහා මඟ පෙන්වනවා ඇරෙන්නට ඒ ගිහි කුලයන් පිළිබඳව ඇලෙන්නේ බැඳෙන්නේ නැතිව කටයුතු කිරීම. ඉතින් ගිහියෙක් වුණත් නිවන් දකින්නට අපේක්ෂා කරනවා නම් ඥාතීන් කෙරෙහි හිතවතුන් කෙරෙහි මිත්‍රශීලීව ඥාතිත්වය ඇතිව යුතුයකම් වගකීම් ඉටු කරන්නට ඕනේ. නිරන්තරයෙන් ඒගොල්ලොත් එක්කම läගගෙන ඒගොල්ලොත් එක්කම කදේ වැටිගෙන ಗುಣධම් වැඩිම කියන මොකක්වත් නැතුව නිරන්තරයෙන් කතා කර කර ඕපාදූප කියව කියව කතා බිබි එහෙම කටයුතු කරන්න ගියොත් ඒ තනත්තාට නිවන් දැකීම සඳහා ಗುಣධම් වඩන්න වෙන්නේ නැහැ. ඊළඟට 15 වෙනි කාරණේ දක්වන්නේ නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යෝ ඥානවන්තයින් විසින් අපවාද කරන විදිහේ සුළු වරදක්වත් නොකොට දැන් මෙතනින් මේ කරුණු වලින් විවිධ ගුණාංග සිහිපත් කළ අවසානයට දක්වනවා පුංචි හෝ අඩුපාඩුවක් ඥානවන්තයින් විසින් අපවාද කරන විදිහේ දෙයක් කරන්නේ නැති වෙන්න පරිස්සම් වෙන්න. ඒ ගුණය ඇති වෙන්නේ කොහොමද? නිරන්තරයෙන් තමන් කරන කටයුතු ගැන සති සම්පජඤ්ඤයෙන් යුක්ත වී. තමන් කියන දේ, තමන් කරන දේ, තමන් සිතන දේ පිළිබඳ තමන් වගකීම් සහිත වෙන්නට. තමන්ට විශ්වාසයක් තියෙන්න ඕන, දැක්මක් තියෙන්නට ඕන. තමන් කිව්වේ මොකද්ද, කළේ මොකද්ද, හිතුවේ මොකද්ද, මොන අදහසින්ද ඒ කටයුත්ත කළේ කියලා තමන්ටම නිනව නැත්තම් අන් අයගෙන් චෝදනා පැමිණෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඒ නිසා ලෝකයේකින් චෝදනා පැමිණෙනවද නැද්ද කියලා නිරන්තරයෙන් අනිත් අය දොස් කියයිද බනීද කියලා අනුන් ගැන හිත හිතා ඉන්න එක නෙමෙයි අනුන්ගේ චෝදනාවෙන් වළකින්න නම් තමන් කරන කියන දේ පිළිබඳ හොඳ વિચારපූර්වක සති සම්පජඤ්ඤේ ක්‍රියා කරන්නට දක්ෂ මෙන්න මේ ගුණාංග 15 තමයි බුදුරජාණන් වහන්සේ නිවන් දකින්නට අපේක්ෂා කරන කෙනෙකුන් විසින් පුරුදු පුහුණු කළ යුතු අත්‍යවශ්‍ය ගුණාංග හැටියට දක්වන්නේ ඊළඟට මේ සූත්‍රයේ 16 වෙනි කාරණේ හැටියට දක්වන්නේ ලොකු කුඩා දුර ළඟ පෙනෙන නොපෙනෙන සියලු සත්‍යයන් කෙරෙහි මෙත් සිත පැවැත්වීම එතකොට නිවන් දකින්නට යමෙක් අපේක්ෂා කරනවා නම් මෙන්න මේ ගුණාංග දියුණු කර ගැනීම අවශ්‍යයි කියන බවයි බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී දක්වන්නේ.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 පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීමත් දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් සුජීවත්ව සිටින හැම දෙනාටමත් ආශිර්වාද කිරීමත් කියන මේ යහපත් අරමුණු ඇතිවයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ මේ සිද්ධ කරගත්තා වූ සියලු කුසල් අන් අයට ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දේශනාමය ධර්ම දානමය මහ පිංකමක් එය ප්‍රඥාව දියුණු කරගන්න හේතු වෙනවා තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමය කුසලයක් එයත් ප්‍රඥාව දියුණු කරගන්න හේතු වෙනවා මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිස්වරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා 58 වෙනි ජන්මදිනයේ සමරන අචලා වික්‍රමරත්න මහත්මියටත් පින්කමේ දායකත්වයේ දරන සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධර්ම සංඥා රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද අප සියලු දෙනාගේ ආශිර්වාදයෙන්ද 58 වෙනි ජන්මදිනයේ සමරන අචලා වික්‍රමරත්න මහත්මියට ඒ වගේම පින්කමේ දායකත්වය දරන ශෂිනී මහත්මිය දුමින්ද ගුණසේකර මහත්මයා ඔසුර සහ හරිනී වික්‍රමරත්න යන දූ දරුවන්ටත් පවුල්වල සෑම සියලු දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්ය ආදී සම්පත් වර්ධනයේ වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම පෙරවන් සරණයි